යායම් පුග්ගලෝ මේ වත්ත හිතාය පටිපන්නෝ නෝ පරහිතායාති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාභිලාෂේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි පින්නතුනි අද දවසේදී මේ ධර්මදේශනාවේ මාතෘකාව සඳහා මම තෝරාගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අසුර වර්ගයේ පස්වෙනි ඡවාලාත කියන සූත්‍ර ධර්මයයි. මේ සූත්‍ර ධර්මයේහි බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් හතර දෙනෙක් පිළිබඳ කරුණු පැහැදිලි කර දෙනවා. චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා සන්තෝ සග්නිජ්ජමානා ලෝකස්මි. මහණෙනි මේ ලෝකයේ ආකාර හතරක පුජ්‍යලයන් අපට දකින්න ලැබෙනවා. ඒ ආකාර හතරට අයිති වෙන ඒ පුජ්‍යලයන්ගේ ස්වභාවය කවර ආකාරද කියන එක උන්වහන්සේෙන් අනතුරුව පැහැදිලි කරනවා. මේ වත්තහිතාය පටිපන්නෝ නෝපරහිතාය. එක පුජ්‍යලයක් ඉන්නවා ඒ පුජ්‍යලයා තමන්ගේ යහපත අත්හිතාය කියන්නේ තමන්ගේ යහපත. එනිස න පටිපන්න ක්‍රියා කරන්නේත් නැහැ. නොපරහිතාය. ඒ වගේම අනුන්ගේ යහපත සඳහා අනුන්ගේ અભිවෘද්ධිය සඳහා අනුන්ගේ සදාචාර වර්ධනය සඳහා ලෞකික ලෝකෝත්තර දියුණුව සඳහා කවර ආකාරයකින්වත් ක්‍රියා කිරීමට ඒ පුජ්‍යලයා කල්පනා කරන්නේ එහෙමනම් තමන්ගේ දියුණුවත් අනුන්ගේ දියුණුවත් කියන මේ දෙකම පිළිබඳව ඒතරම් හැඟීමකින් ක්‍රියා කරන පුද්ගලයෙක් නොවේ ඒ තැනත්තා පළවෙනි කියන. දෙවෙනි පුද්ගලයා පරහිතාය පටිපන්නෝ නේවත්ත හිතාය. අනුන්ගේ යහපත සඳහා තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය ආදී මේවා වැය කරමින්, කැප කරමින් ක්‍රියා කරනවා. ඒ වුණාට තමන්ගේ යහපත සඳහා, තමන්ගේ දියුණුව සඳහා ලෞකික වශයෙන් හෝ ආගමික වශයෙන් හෝ සදාචාරමය වශයෙන් දියුණුවක් සලසා ගැනීමට ඊතරම් දුරට ඒ පුජ්‍යලයා කල්පනා කරන්නේ නැහැ. මේ පුජ්‍යලයාගේ හොඳ ගතියක් තියෙනවා පරිමේ පුජ්‍යලයාට වඩා. ඒක තමයි එයා තමන් ගැන නොසිතුවත් අනුන් ගැන හිතන්නේ බවට පත් වෙලා තිබෙනවා. තුන්වෙනි පුජ්‍යලයා අත්ථිතාය පටිපන්නෝ නෝපරහිතාය. ආත්මාර්ථය සඳහා හැකිතා ක්‍රියා කරනවා අනුන් පිළිබඳව කිසිම තැකීමක් ඇතුව ක්‍රියා කරන්නේ නැහැ. හතරවෙනි පුද්ගලයා අත්හිතාජ පටිපන්නෝ පරහිතාජ පටිපන්නෝ තමන්ගේ දියුණුව සම්බන්ධයෙන් යම් විදිහකට කල්පනා කරලා කටයුතු කරනවද ඒ හා සමාන විදිහටම අනුන් පිළිබඳවත් කල්පනා කරලා ක්‍රියා කරන පුද්ගලයෙක් බවට ඒ තැනත්තාපත් වෙනවා දැන් අපි මේ පුජ්‍යලයන් හතර දෙනා පිළිබඳ තවදුරටත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කරුණු කල්පනා කරලා බලන්න ඕනේ විස්තර කරන්න බලන්න ඕනේ. පළවෙනි පුජ්‍යලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ චවාලාත සූත්‍රයේ මෙන්න මේ ආකාරයට සඳහන් කරනවා. සේයථාපි භික්කවේ චවාලාතං උමතෝ පදිත්තං මජ්ජේ භූත ගතං මේව ගාමේ කට්ඨත්තම් පරති න අරඤ්ඤි සතුපමාහම් භික්කවේ ඉමං පුද්ගලං වදාමි යායම් පුද්ගලෝ නේමත්ත හිතාය පටිපන්නෝ නෝපරහිතාය එන්නතනේ මේ විස්තරයේහි ඊට වැඩගත් වචනයක් සඳහන් කරලා තියෙනවා චවාලාත කියලා උපමාවක් මෙතන තියෙන්නේ. චවාලාත කියන්නේ සොහොන් පෙනෙල්ල කියන එකක්. අපි දැන් සාමාන්‍යයෙන් කෙනෙක් මේ ගියන් පස්සේ ಭಾರತೀಯ සිරිතට අනුවත් අපේ සිරිතට අනුවත් දරසායක් සකස් කරලා ඒ සෑයට ඒ මීය දමලා දෙපැත්තෙන් ගිනි තියෙනවා. දෙපැත්තෙන් ගිනි තියෙනවා. ඒ මැද තමයි ඒ දවන මෙය තියෙන්නේ. එතකොට සොහොනෙහි මේ දැවෙන්නා වූ දර දෙපැත්තම ගිනි අරන් තියෙන නිසා ඒ දෙපැත්තෙන් එක පැත්තක්වත්මත් අත තියන්න බෑ පිච්චෙනවා. ඔබතෝ පදිත්තං කියලා පෙන්වුම් කරලා තියෙන එක. ඒකින්ද දෙපැත්තෙන් එක පැත්තකින්වත් අල්ලලා අපට දර කෑල්ලක් ගන්න පුළුවන් කමක් නැහැ. අනික් කාරණා බොහොම වැදගත් මජ්ජේ භූතගතම් ඒ මජ්ජේ ගෝතගතං කියලා කියන්නේ මැද කොටස අර මිනියේ තැවරිලා තියෙන නිසා ඒක ජරා හරියට අසුචි තැවරිච්ච ලීක බැල්ලක් වාගේ තමයි ඒ මැද කොටස. එතකොට ඒ දරක බැල්ලෙන් කිසිම ආකාරයක ප්‍රයෝජනයක් අපට ගන්න පුළුවන් කමක් නැහැ. මේව ගාමේ කට්ටත්තං පරති. ඒ කියන්නේ දැන් අපි දර කෑල්ලක් ගත්තන් පස්සේ අප ගෙදර දොරේ යම් යම් දේවල් උයා පියා ගන්න එහෙම ඒක පාවිච්චි කරනවා. නමුත් දැන් මේක එහෙම වැඩකට ගන්නත් මිනිස්සු බයයි මොකද සොහොම් පෙනෙල්ලක් නිසා. ඒ වගේම න අරන්නේ කැලේ තියෙන ගහක් කපලා අපි ඒකෙන් ඇඳ පුටු මේස ඒ වගේ මොකුත් ගෘහ භාණ්ඩ හදා ගන්නවා. ඒ විදිහේ ගෘහ භාණ්ඩයක් හදන්නවත් මේ සොහොන් පෙනෙල්ලක් ඉතිරි වෙලා හැමතිම උනොත් සෑයක දැවිලා ඒක කිසිම ආකාරයක ප්‍රයෝජනයක් ගන්න නැහැ කිසිම වැඩකට නැති දර කැබල්ලක් බවට දී කැබල්ලක් බවට තමයි ඒකපත් වෙලා තියෙන්නේ. අන්න ඒ වාගේ සතූපමාහම් වික්කවේ ඉමම් පුද්ගලම් වදාමි. සොහොන් පෙනෙල්ලකට උපමා කරලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පළවෙනි පුද්ගලයා ගැන තමන්ගේ යහපතට හෝ අනුන්ගේ යහපතට කියන මේ දෙපැත්තම ගැන සලකන්නේ නැතුව ක්‍රියා කරන පුජ්‍යල. එහෙමනම් ඒ දනත්තාගේ ස්වභාවය මොකක්ද? උපන්නාට ඔහෙ වැනෙනවා. උපදිච්ච නිසා ඔය මිනිස්සෙක් හැටියට ඉන්නවා මිසක් ඒ දනත්තා කවර ආකාරයකින්වත් කල්පනා කරන්නේ මම මේ වටිනා මිනිසත් බවක් ලබලා තියෙනවා. ඒ ලැබුවා වූ මිනිසත් බව මම මගේ යහපත සඳහා යොදවන්න ඕනේ අනුන්ගේ යහපත සඳහා යොදවන්න ඕනේ කියන මේ විදිහේ උදාර අදහසක් ඒ මිනිස්යාට ඇත්තේම නෑ. එහෙමනම් කිසි වැඩකට නැති පුද්ගලයෙකුගේ தත්ත්වයට පත්වෙච්ච කෙනෙක් හැටියට තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ තමන්ගේ හෝ අනුන්ගේ යහපත සඳහා ක්‍රියා කරන්නේ නැති පුද්ගලයා සඳහන් කරලා තිබෙනවා. ඒක එහෙම සඳහන් කරලා තියෙන්නේ ඒ පුජ්‍යලා කෙරෙහි අකරුණාවකින් හෝ තරහකින් එහෙම අදහසකින් නෙමෙයි සාමාන්‍ය වශයෙන් අපි එවන් පුජ්‍යලයන් තේරුම් ගැනීම අවශ්‍ය කරනවා අන්නේ තේරුම් ගැනීම අවශ්‍ය නිසා එවන් පුජ්‍යලාගේ ස්වභාවය පැහැදිලි කිරීමටයි බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ චවාලාත උපමාව පෙන්වුම් කරලා තියෙන්නේ නේවත් හිතා පටිපන්න නෝපරහිතාය කියන පුජ්‍යලයා සම්බන්ධයෙන් එන්නතුනේ ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පුද්ගලයා පරහිතාය පටිපන්නෝ නේමත්ත හිතාය. ඒ පුද්ගලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර ධර්මයේදී විස්තර කරලා සඳහන් කරනවා යම් ප්‍රමාණයකට ඔහු හොඳයි කියලා හිතන වචන දෙකක් භාවිතා කරනවා සුන්දර ප්‍රණීත කියන මෙන්න මේ වචන දෙක. සොන්දරංච පණීතංච කියන වචන දෙක උන්වහන්සේ මේ චවාලාත සූත්‍රයේදී අර අනුන්ගේ යහපතට ක්‍රියා කරන තැනත්තා පිළිබඳව සඳහන් කරලා තියෙනවා. දැන් අනුන්ගේ යහපතට ක්‍රියා කිරීමේදී ඒ පුද්ගලයා තුළ යම්බඳු ආකාරයක යහපත් සිතෙවිලි පහළ වෙන්න ඕනේ. අපි උදාහරණ වශයෙන් ගත්තොත් කිසියම් කෙනෙකුට අපේ උදව්වක් කරන්න යනවා නම් ඒ උදව්ව කරන්න ඉදිරිපත් වෙන්නේ ඒ උදව්ව ලබන පුජ්‍යලයා කෙරෙහි කිසියම් ආකාරයක පැහැදීමක් කරුණාවක් මෛත්‍රියක් වැනි මේ උතුම් ගුණයක් තමන්ගේ හිතේ පහළවීම හේතු කොටගෙන තමයි ඒ තනත්තා අනුන්ට යහපතක් කරන්න කල්පනා කරන්නේ කිසියම් කෙනෙක් ඔහුගෙන් උදව්වක් ඉල්ලගෙන එන්න පුළුවන් ඒ උදව්ව ඊළඟන ආපු වෙලාවට මේ තැනත්තා කිසිම පැකිලීමක් නැතුව තමන් සතු ශ්‍රමය ඒ වගේම ධනය දැනුම හරි මොනවා හරි තියනවා නම් යමක් එයා කල්පනා කරනවා මේ මිනිස්යාට මේ කාර්ය කරලා මං යහපතක් සලසන්න ඕනේ කියන අදහසින් ඒ ක්‍රියාව කරනවා. එතකොට වටිනවා ඒක. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී එබඳු කුජලයා සුන්දරයි ප්‍රණීතයි කියන මේ වචන දෙකකින් හැඳින්වීමට කල්පනා කරලා තියෙනවා. ඊළඟට තවත් සඳහන් කරනවා තුන්වෙනි කුජලයා පිළිබඳව අත්ථිතාය පටිපන්නෝ නොපරහිතාය. අත්ථිතාය පටිපන්නෝ නොපරහිතාය කියනකොට තමන්ගේ යහපත සඳහා මෙලොව පරලොව තමන්ගේ අභිවෘද්ධිය සඳහා කිසියම් කෙනෙක් ක්‍රියා කරනවා. ධර්මානුකූලව අපි කල්පනා කරලා බැලුවොත් මේ අත්හිතාය පටිපන්න කියන පුජ්‍යලයා බොහෝ දුරට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාමේදී සදාචාර සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට හේතනත්තා උනන්දු වෙනවා. පවට බිය තැනැත්තෙන් බවට පත් වෙනවා. පවට බියක් ඇතුව ලැජ්ජා බය ඇතුව මේ තැනත්තා ක්‍රියා කරනවා නම් පින්නතුනේ තමන්ගේ යහපත සඳහා ක්‍රියා කරාට මොකද ඔහුගේ වැඩපිළිවෙල නිසා අනුන්වත් කිසියම් ආකාරයක යහපතක් සිද්ධ වෙනවා කියන එක මෙතනදී අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා යම් ප්‍රමාණයක යහපතක් අනුන්ට සිද්ධ නොවෙනවා නම් කොහෙත්ම සිද්ධ නොවෙනවා නම් බුදුරජාණන් වහන්සේ එමඳු කුජලයා සම්බන්ධයෙන් සුන්දරයි ප්‍රණීතයි කියන වචන දෙක භාවිතා කරන්නේ. උදාහරණ වශයෙන් අරගෙන බලුවොත් අපි කල්පනා කරමු කිසියම් කෙනෙක් ඉන්නවා ඒ තැනත්තා පංච දුස්චරිතයෙන් ඈත්ව ක්‍රියා කරන කෙනෙක් බවට පත් වෙනවා. පංච දුස්චරිතයෙන් ඈත්ව ක්‍රියා කරනවා කියන එකේ වටිනාම දේ තමයි එයා තමන්ගේ ජීවිතය දෙස බලන ආකාරයටම අනුන්ගේ ජීවිත දෙසත් බලන නිසා තමයි ඒ පංච දුස්චර්යෙන් ඈත් වෙලා ක්‍රියා කරන්නේ. පාණාති පාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාත ආදී ඒතනත්තා වෙන් වෙලා ක්‍රියා කරනවා නම් මිනිසා ඇතුළු කිසිම සත්වයකට ඔහුගේ ක්‍රියාපටිපාටි නිසා හානියක් වීමට අවකාශ ඇත්තේ නැහැ පින්නතුනි. ඒ මොකද ඒ තැනත්තා සත්ව ඝාතනය, මිනිස් ඝාතන වෙන දේවල් අතින් පයින් මිනිස්සුන් දෙහිරයර කරන්න ඒ වගේ මොනම දෙයකටවත් ඔහු ඉදිරිපත් වෙන්නේ ඒවා කරන්නේ එහෙමනම් ඔහුගේ ඒ ක්‍රියාපටිපාටි නිසා සමාජයේ අනිත් උදවියට යහපතක් සිද්ධ වෙනවා. ඒ වගේම සමාජයේ අනිත් උදවියට මේ පුජ්‍යලයා නිසා කවර ආකාරයක හෝ බයක් ඇති කරගatiya යුතු නැහැ. බයක් ඇති වෙන්නේ නැහැ. අභේදානය දීලා ක්‍රියා කරන පුජ්‍යලේ කැටියට අපට ඒ තැනත්තාව හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඒ තැනත්තාන් අනතුරුව පළවෙනි ඒ පංච ශීලයේ පළවෙනි ශික්ෂාපදයේ ඉතා හොඳට ආරක්ෂා කරමින් සිටින අතර ඒ තැනත්තා දෙවෙනි ශික්ෂාපදයේ පිළිබඳව උපසලකිල්ලක් ඇති කරගෙන එයිනොත් ආරක්ෂා වීමට එයා උනන්දු වෙනවා කවර ආකාරයකින්වත් ඒ ශික්ෂාපදය ඒ තැනත්තා බිඳ ගැනීමට හේතු වෙන ආකාරයට කටයුතු කරන්න. එහෙමනම් ඒකෙන් පැහැදිලි කරන්නේ මොකද? එයා මේ ශික්ෂාපදය ආරක්ෂා කිරීම හේතු කොටගෙන ගමේ උදවියට හෝ අසල්වැසියන්ට හෝ කිසි කෙනෙකුට මේ සම්බන්ධ මේ පුජ්‍යලයා තමන්ගේ වස්තුවට හානියක් කරයි. තමන්ගේ වස්තුව කඩා වඩා ගැනීම කියන අදහසකින් සිටීමට අවශ්‍ය කරන්නේ මොකද එයා තුළ අනුන්සතු දෑ පැහැර ගැනීමේ ස්වභාවයක් නැති නිසා එයා විශ්වාස කටයුතු පුජ්‍යලයෙන් බවට පත් වෙනවා මේ මිනිස්යා නම් කිසිම දවසක තවර මර තක්ක නිකම් මංකොල්ල කෑම වෙන දේවල් කරන මිනිසෙක් නෙමෙයි කියලා ඒ දැනත්තා පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන්න උන් බවට පත් වෙනවා සමාජයේ ඉන්න අනිත්‍ය දෙවිය එතකොට එයින් අපට පැහැදිලි වෙනවා මේ පුජ්‍යලයා තමන්ගේ යහපත සඳහා ක්‍රියා කිරීම හේතු කොටගෙන අනිකුත් ජනතාවට සත්වයින්ට විශාල සේවාවක් කරන බව මේ වැරදි වැඩ නොකර සිටීමෙන් පින්නතුනි. ඒ වැරදි වැඩ නොකිරීම හේතු කොටගෙන මේ තැනැත්තා තුළ සීලය පිරෙනවා. දැන් පළවෙනි ශික්ෂාපදය හොඳට ආරක්ෂා කරනවා. දෙවෙනි ශික්ෂාපදයට හොඳට ආරක්ෂා කරනවා ආරක්ෂා කරලා සහතිකයක් දෙනවා ඔබගේ සන්තකයට මගෙන් කවර අවස්ථාවකදීවත් මොනම විදිහක හානියක් වෙන්නේ නැහැ බය වෙන්න එපා කියන විදිහේ ඒ තහවුරු කිරීමක් කරනවා ඒ නිසා ඔහුගේ යහපතට ක්‍රියා කිරීම හේතු කොටගෙන අන් අයට යහපතක් වෙන බව එතනින් පැහැදිලියි ඊළඟට පින්නතුනි අපි තුන්වෙනි ශික්ෂාපදයේ දෙසටත් මෙතනදී අවධානය යොමු කළොත් කාමේසු මිච්ඡාචාර පටවිරතෝ හෝති. එයා කාම මිත්‍යාචාරයේහි යෙදීමෙන් වෙන් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. ලෝක සම්මත චාරිත්‍රෝට අනුකූලව ආවාහ විවාහ ජීවිතවලට ඇතුළත් වෙලා ඔහු ක්‍රියා කරන අතර අනිත් අයටත් එසේ ජීවිතයක් ගත කිරීමට අයිතියක් තියෙනවා ඒකට මම කවර ආකාරයකින්වත් හානි කරන පුද්ගලයේ බවට පත් විය යුතු නෑ කියන මෙන්න මේ වටිනා පිළිගැනීම ඒ තනත්තාට තුළ තියෙනවා. ඉතින් එහෙම තියෙන නිසා වෙනත් කෙනෙකුගේ පවුලක් කැඩි ඉහිරි යන විදිහට කවර අවස්ථාවකදීවත් මේ පුද්ගලයා ක්‍රියා කිරීමට කල්පනා කරන්නේ නැහැ. එහෙම කල්පනා නොකරන්නේ එසේ ක්‍රියා කිරීම Tamanට නිନ୍ଦා අපහාස විඳීමට හේතුවක් වෙන අතර මෙලෝ වශයෙන් ඒ නිନ୍ଦා අපහාස විඳින වාසයේම පරලෝ වශයෙන් බුගතිගාමී වෙලා මහා බරපතල විපාකයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන කාරණාව ගැන ඔහුගේ පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම තියෙන නිසා තමයි ඒ තනත්තා ඒ තුන්වෙනි ශික්ෂාපදය බිඳෙන ආකාරයට අවරාගය එන්නවත් කටයුත්තක් නොකරන්න තියෙනවා. දැන් ඒ නිසා මොකද සිද්ධ වෙන්නේ? තමන් ජීවත් වෙන සමාජයේ අසල්ලාති පවුල්වල උදවියට මේ තනත්තා සහතිකයක් ලබා දෙනවා. ඔබගේ පෞර ජීවිතයට මා නිසා කොයිම අවස්ථාවකදීවත් කවර ආකාරයකවත් කරදරයක් හිංසාවක් පීඩාවක් වෙන්නේ නැහැ කියන මෙන්න ස්ථාවරය ලබා දෙනවා. එතකොට බලන්න එයා හොඳ මිනිහෙක් බවට පත්වීම හේතු කොටගෙන තව කොයිතරම් විශාල පිරිසකට යහපතක් සිද්ධ වෙනවද කියලා. එයා එහෙම නොහිතා ක්‍රියා කළත් ඒකෙන් එහෙම යහපතක් සිද්ධ වෙනවා කියන එක අපට පැහැදිලි. ඒ වගේම පින්නතුනේ හතරවෙනි ශික්ෂාපදයටත් අපි මෙතන අවධානය යොමු කරන්න අවශ්‍ය කරනවා. ඒ හතරවෙනි ශික්ෂාපදය පෙන්වුම් කරන්නේ මුසාවාදා වේරමණී කියන මේ කාණ. මුසාවාදා පටිවිල්තෝ හෝති. බොරු කීමෙන් දැන් වෙච්ච කෙනෙක් බාටපත් වෙනවා. බොරු කියන කෙනෙකුට නොකරන්න බැරි පවක් නැහැ කියලා දේශනාවේ සඳහන් කරලා තියෙනවා. එහෙමනම් මේ තැනත්තා බොරු කීමෙන් ඈත් සිටින නිසා සමාජයට බලපාන ආකාරයේ කවර හෝ පාප කර්මයක් මේ තැනත්තාගෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පාප කර්ම ඒ බොරු කීම කියන පාප කර්මය නොකර ඉඳීමෙන් ඒ තැනැත්තාට යහපතක් වෙනවා. මොකද ඔහුගේ වචන පිළිබඳ බාහිර සමාජය පුදුමාකාර විදිහට විශ්වාස කරනවා. මේ මිනිස්යා ජීවිතේ ගියත් කවරදවසකවත් බොරුවක් කියන මිනිසෙක් නෙමෙයි, බොරුවක් කරන කෙනෙක් නෙමෙයි කියන මෙන්න මේ පිළිගැනීම සමාජය තුළ ඇති වෙනවා. එතකොට එයා සමාජයේ යහපතට හේතු වෙන විදිහට මුසාවාදයෙන් වැළකීලා ක්‍රියා කරනවා ඒ ක්‍රියා කිරීම හේතු කොටගෙන සමාජයට යහපතක් වෙනවා සමාජයේ ඉන්න අනිත් අය රැවටිල්ලට භාජන කරලා ඔවුන්ගෙන් යම් යම් ලාභ ලෝභ ආදී ගැනීමට මේ තනත්තා ඉදිරිපත් වෙන්නේ නැහැ. අනුන් රවටලා වාසි ගන්න මේ තනත්තා ඉදිරිපත් වෙන්නේ ඒකෙන් සමාජයට අතිවිශාල යහපතක් සිද්ධ වෙනවා කියන එක පින්නොතනේ බොහොමත්ම පැහැදිලි කාරණයක්. මෙතනදී පංචශීල ප්‍රතිපදාව තුළ මුසාවාදය ගැන පමණක් සඳහන් කලන් අපට මේදී ධර්මානුකූලව සම්බන්ධ කරන්න පුළුවන්කම ඇති වෙනවා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන මේ තුනත් මෙතෙන්ට සම්බන්ධ කර හැකි ඒවා වාග් දුස්චරිත හැටියට මෙතන පංචශීලයේදී එක වාග් දුස්චරිතයක් විතරයි සඳහන් කරන්නේ එකක් විතර සඳහන් කරාට අනිත් තුනක් මෙතෙන්ට සම්බන්ධ වෙනවා කියන එකට අපට කරුණු කාරණා තියෙනවා. දැන් යම් කිසි කෙනෙක් අණු බිඳවීමට කිසියම් පුද්ගලයන් දෙන්නේ පවුල් දෙකක්, ගම් දෙකක් සමගිව සමාදානයෙන් යුක්තව කටයුතු කරනකොට ඒක ඉවසන්න බැරුව ඇතැම් පුද්ගලයන් මොකද කරන්නේ? ඒකට විවිධ දේවල් සම්බන්ධ කරලා එහාට මෙහාට හේලම් කියනවා. හේලම් කියලා ඕනෝන් අතර බිඳුවීමක් ඇතිකරන්න උත්සාහ කරනවා. මේ කේලම් දෙතීමේදී අනිවාර්යෙන් එතෙන්ද බොරුව කියන එකත් ගොඩනැගෙනවා. සිද්ධ වෙච්ච දෙයක්ම නෙවෙයි සමහර විට කේලමක් හැටියට ගින් තව කෙනෙක්ගේ කනේ තියන්නේ. සිද්ධ වෙච්ච නැතිම එකක් වෙන්න පුළුවන්කම තියෙනවා. මෙයා ඒක බොතලා හිටන් හොඳට විශ්වාස කරන විදිහට බොරුවත් අතුරත් කළා කිව්වන් පස්සේ අර මිනිස්සේ කවුරු හරි කෙනෙක් මේක විශ්වාස කරලා පිළිගත්තොත් ඒ එයාගේ කනට ලැබූ ඒ කේලම හේතු කොටගෙන ඒ දෙදෙනා අතර සමහරට ස්වාමි භාර්යාව දෙදෙනෙක් අතර වෙන්න පුළුවන්. සහෝදර සහෝදරියන් අතර වෙන්න පුළුවන්. පවුල් දෙකක් අතර වෙන්න පුළුවන්. මහා පිළිදීමක් සිද්ධ වෙලා මහා විනාශයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහේ වචන පාවිච්චි කිරීමක් මේ තනත්තාගෙන් සිද්ධ වෙන්නේ නැහැ පින්නතුනි. ඒ බොරුවට සම්මා සම්බන්ධ කරන්න පුළුවන් කියලාම කියන එකත් මෙතනදී ඒ තනත්තාගෙන් පාවිච්චි වෙන්නේ නැති නිසා. ඊළඟට පරුසා වාචා පරුසබස් කියන්න සිද්ධ වෙන්නේ නැහැ හේතුව මේ තනත්තා හොඳට කල්පනා කරලා නුවණින් තේරුම් බේරුම් කරගෙන වචන පාවිච්චි කරන නිසා අනිත්‍ය සමග ආශ්‍රය කරන නිසා එයාගෙන් අනුන්ගේ යහපතක් වෙන අයහපතක් වෙන විදිහේ යමක් සිද්ධ වෙන්නේ නැති කොට අපිට බය වෙන්න දෙයක් නැහැ මේ තනත්තාගෙන් හානියක් වෙනවායි කියලා පින්නතුනේ ඊළඟට ඕපාදූප කියන එක තව සම්බන්ධ වෙනවා එතනදී මේ බොරුව කියන එක සම්බන්ධ වෙනවනේ Tamanne කාලය මරන්න ඕන වුණාන් පස්සේ කවුරු හෝ සමග එකතු වෙලා කතාවට පටන් අරන් ඔතෙන්ද පුජ්‍යලේකෝ පවුලක් හෝ සම්බන්ධ කරගෙන ඇති ඒවයි නැති ඒවයි සියල්ල එතනදී කතා කරන්න පටන් ගන්නවා. එහෙම වුණාන් පස්සේ සිද්ධ වෙන්නේ විශාල පිළිසකට හෝ පවුලකට හෝ එක පුද්ගලයෙකුට හෝ ඒ කතාව නිසා විශාල වශයෙන් අනර්ථයක්. ඒක අපට බොහොම පැහැදිලි. ඒකෝට මෙයා බොරුවෙන් පමණට මුසාවාදා, පිසුනා වාචා, පරසා වාචා, සම්පප්පලාපා කියන මේ හතරෙන්ම මිදිලා ක්‍රියා කරනවා. මොකද මේ හතරට කඩ ගන්නවා කියන්නේ මට අයහපතක් කර ගැනීමයි. මට අයහපතක් කරගන්න මට ඕනකමක් නැහැ. සමම් මේ වැඩේ කරන්නේ. ඒ වැඩේ නොකිරීම හේතු කොටගෙන අනුන්ට ඒකෙන් යහපතක් සිද්ධ වෙනවා කියන ආකල්පය ඔහුතුල පිළිපදවා ගැනීම. ඒ විදිහට තමයි ඒ දැනත්තා වචන පාවිච්චි කරන්න පිළිගන්නේ. ඊළාට පස්වෙනි ශික්ෂාපදයට අපි අවධානය යොමු කරලා බැලුවොත් ඒ පස්වෙනි ශික්ෂාපදය කඩ කිරීම ඔහුගෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එහෙම සිදු නොවීම හේතු කොටගෙන තමන්ගේ අභියෝගය අපි දැන් කල්පනා කරලා බැලුවොත් සුරාවට ඇබ්බැහි වෙච්ච යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා ඒ සුරාවට ඇබ්බැහි වීම හේතු කොටගෙන පවුලේ දියුණුව අභිවෘද්ධිය කල්පනා කරන්න තමන්ට සන්ධ්‍යා භාගයේ වෙනකොට කෙසේ හෝ ඒ සුරාව පානය කිරීමටයි කල්පනා කරන්නේ ගෙදර ඉන්න උදවිය කෑවත් දීවත් ඒ මොන දෙයක් කරගත්තත් මට කමන්නේ ඒවා තිබුණත් එකයි නැතත් එකයි නමුත් මම මගේ මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සිද්ධ කරනවා කියන කල්පනාවෙන් තමයි ඒකට ඇබ්බැහි වෙච්ච උදවිය ක්‍රියා කරන්නේ. නමුත් දැන් මෙයා එහෙම කරන්නේ මොකද අත්හිතාය පටිපන්න පුද්ගලයා. තමන්ගේ යහපත නිතරම ප්‍රාර්ථනා කරමින් කටයුතු කරන කෙනෙක් නිසා එයා මේ වැරදි වැඩේට යොමු වෙන්නේ. ඒ වැරදි වැඩේට යොමු නොවීම හේතු කොටගෙන කොයිතරම් සේවාවක් සමාජයේ රූපින් සිද්ධ වෙනවද කියන එක අපට කල්පනා කරන්න පුළුවන්කම තිබෙනවා. දැන් ඒ තැනත්තා සංසරුවල් ආදියට යොමු වෙන්නේ නැහැ. මද්ද්‍රව්‍ය ගත්තන් පස්සේ සිහි කල්පනාව වෙනස් වෙන නිසා ඔහුට හොඳ නරක පින් පව් කුසල් ලකුසල් තන නොතන ආදී කිසිම දෙයක් පිළිබඳ හැඟීමක් නැතුව යනවා. ලැජ්ජා බය කියන මේ දෙකත් නැතුව යනවා. ඒ නිසා ඕනම පාප කර්මයක් වැරදි වැඩක් කරන්න පුළුවන්. ඕනම වැරදි වැඩක් පාප කර්මයක් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒක සමාජයට අහිත පිණිස බලපාන ක්‍රියාවක් බවට පත් වෙනවා කියන එකයි පින්වත්නි. එහෙමනම් එයා තමාගේ අභිවෘද්ධිය සකාගෙන මේ වැරදි වැඩෙන් අත මිදීම හේතු කොටගෙන සමාජයට අතිවිශාල යහපතක් සිද්ධ වෙනවා. අත්ථිතාය පටිපන්නෝ නෝපරහිතාය කියන ඒකේ අත්ථිතාය පටිපන්න කියන එක සම්බන්ධයෙන් අපි මේ විදිහට <clears throat> දැන් මේ කරුණු පැහැදිලි කරන්නට යෙදුනේ. එතනදී පින්වතුනි, નિરાයාසයෙන් වාගේ අනුන්ගේ යහපතත් සිද්ධ වෙනවා කියන එක අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඊළඟ හතරවෙනි පුද්ගලයා ගැන සඳහන් කරනවා අත්ථිතාච පටිපන්නෝ පරහිතාච පටිපන්න. තමාගේ දිනුනොට වාගේම අනුන්ගේ දිනුනොටත් ඒතනත්තා ක්‍රියා කරන්නේ බවට පත් වෙනවා. තුන්වෙනි එකේදී කියුනේ තමාගේ යහපතට ක්‍රියා කිරීම හේතු කොටගෙන සමාජමය වශයෙන් උදා වෙන්නා වූ යහපත් ප්‍රතිඵල සමුදායක් ගැනයි. ඒකනුත් යහපත සිද්ධ වෙනවා. නමුත් මේ හතරවෙනි එකේදී පැහැදිලි කරනවා එයා ඍජුවම අනුන්ගේ යහපතට ක්‍රියා කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන කාරණා. ඒක බොහොම වැදගත්. ඒ පිළිබඳව කරුණු කතා කරන්න යාමේදී අපට බුදුරජාණන් වහන්සේ ඒ හතරවෙනි පුද්ගලයා පිළිබඳව සඳහන් කරන විස්තරය මෙතනදී වැදගත් වෙනවා. අයං ඉමේසං චතුන්නම් පුද්ගලානම් අග්ගෝච සෙට්ඨෝච පාමොක්ඛෝච උත්තමෝච පවරෝච යන වචන කීපයක් උන්වහන්සේ මේ හතරවෙනි පුද්ගලයා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට භාවිතා කරලා තියෙනවා. අග්‍රය අග්‍ර පුද්ගලයේ බාටපත් වෙනවා ශ්‍රේෂ්ඨයේ බාටපත් වෙනවා ප්‍රමුඛයේ බාටපත් වෙනවා උත්තමේ ප්‍රවර. හොඳම වචන ටිකක් භාවිතා කරලා තියෙන්නේ විශිෂ්ට ගණයේ පුද්ගලයේ බවට මේ හතරවෙනි පුද්ගලයාපත් වෙනවා කියන එකයි ඊටාම කෙටියෙන් ඒකෙන් සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී විශේෂ වශයෙන් අපට වෙනත් සූත්‍රවල ඉගන්වන කරුණු මෙතෙන්ද උදාහරණ වශයෙන් ගන්න පුළුවන්කම තිබෙනවා ගන්න අවශ්‍යයි පින්නතුනි. කතංච වික්කවේ පුද්ගලෝ අත්ථේතාය පටිපන්නෝ හෝති දෙවික්කවේ කච්චෝ පුද්ගලෝ අත්තනා පානාතිපාතා පටිවිරතෝ හෝති නොච පරම් පානාතිපාතා වේරමණියා සමාධි වේ. අර මුලින් අපි සඳහන් කරපු එකේදී තමන්ගේ දියුණුව පමණ කල්පනා කරන කෙනා පංචශීලාදී ගුණධර්ම ආරක්ෂා කරනවා ආරක්ෂා කරාට මොකද අනුන් ඒ සඳහා මෙහෙවන්න ඒතනත්තා ඉදිරිපත් වෙන්නේ අන්න ඒක ඒතනත්තාගේ තියෙන දුර්වලකමක් හැටියට අපිට පෙන්වන්න ගන්න පුළුවන්කම තිබෙනවා අත්ථේතාය පටිපන්නෝ හෝති නෝ පරහිතාය කියන කෙනා තමන් මේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරනවා හැබැයි අනිත් අයට ගිහින් කරුණාකාරණා කියලා මමත් මේ මේ විදියට මේ සීලය ආරක්ෂා කරනවා ඔබත් මේ සීලය ආරක්ෂා කරන්න මා සමග එකට එකතු වෙන්න මේකේ හොඳ ප්‍රතිඵල තියෙනවා මේ ශික්ෂාපද ආරක්ෂා කිරීමෙන් කියලා ඒවා ආරක්ෂා කිරීමේ ආනිසංස පැහැදිලි කරලා දීලා තවත් කෙනෙක් හෝ පිරිසක් එතෙන්ට සම්බන්ධ කරගන්න උත්සාහ නොකිරීම තමයි ඒ පළවෙනි අත්හිතා පටිපන්නෝ පරහිතාය පටිපන්න කියන පුද්ගලයාගේ තියෙන දුර්වලකම. ඒ උනත් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ හඳහන් කරන සුන්දර ප්‍රණීත පුද්ගලයෙක් කියලා. ඒ සුන්දර ප්‍රණීත පුද්ගලයා පාටපත් වීමට හේතු වෙන්නේ ඔහුගේ ක්‍රියාපටිපාටි හේතු කොටගෙන අනුන්ද යම් ප්‍රමාණයක යහපතක් වෙන නිසා පින්නතුනේ. නමුත් හතරවෙනි එක ගැන කතා කිරීමේදී ඒ තැනත්තා උත්සාහයක යෙදෙනවා මම මේ විදිහේ ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. ඒ හින්දා ඔබත් ඒ ප්‍රතිපදාව අනුගමනය කිරීමට ඉදිරිපත් වෙන්න කියලා හිතන් අනුශාසනා කරනවා. අනුශාසනා කරලා කෙසේ හෝ ඒකට සම්බන්ධ කරගන්න උනන්දු වෙනවා. එතකොට තමන් ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. අනුනුත් ප්‍රාණඝාතයෙන් වෙන් කරවීමට කිසියම් මෙහෙවරක් වචනේ ක්‍රියාවෙන් ඒ පුජ්‍යලයා සිදු කරුණමනවා. අන්න ඒකයි මෙතන තියෙන වෙනස අර අත්හිතාජ පටිපන්නෝ පරිහිතාජ පටිපන්න කියන පුජ්‍යලයාගේ. ඒ වගේම දෙවන ශික්ෂාපදයේ ආරක්ෂා කිරීමේදී තමන් ඒක ආරක්ෂා කරනවා අනිත් අයත් ඒක ආරක්ෂා කරවීමට විවිධ ආකාරවලින් පොළඹවනවා. ඒකේ ආනිසංශ කියලා දෙනවා මේ මේ විදිහට මේ ශික්ෂාපදේ ආරක්ෂා කරන්න ඒකෙන් උසස් ප්‍රතිඵල ලබන්න පුළුවන් මම දැන් මේ විදිහේ ප්‍රතිඵල ලබලා තියෙනවා කියලා අනුන් ඒකට පෙළඹවීමක් කරනවා. අන්න ඒකයි එතන තියෙන වෙනස පින්නතුනේ. ওই විදිහට මේ ශික්ෂාපද සමූහයම සම්බන්ධයෙන් පංච සීලයම සම්බන්ධයෙන්ොත් අර මුසාවාදය හා බැඳිච්ච ඉතිරි ශික්ෂාපද කීපේ සම්බන්ධය වුණොත් අර පුජ්‍යලයාව මෙහෙවීමක් කරනවා. Taman ඒ කරන ගම අනිත් තැනත්තා මෙහෙවනවා. Taman ඒ කරමින් අර වෙනත් දැනත්වෙකුට අවවාද අනුශාසනා කරන නිසා එයා පිළිගැනීමටත් ඉදිරිපත් වෙනවා. මොකද මේ මිනිස්යා මේ මට බණ කියන්නේ එයා මේවා ක්‍රියාවට නගලද කියලා සොයලා බැලුවොත් හරි. එයා ඒවා ක්‍රියාවට නගන කෙනෙක්. එහෙමනම් ඒකේ උසස් ප්‍රතිඵල ඇති. ඒකේ උසස් ප්‍රතිඵල තියෙන බව මටත් පේනවා. එහෙමනම් මමත් ඒ මාර්ගයට පිවිසෙන්න ඕනේ කියලා අර හොඳ මාර්ගයට ඒ තැනත්තා පිවිසෙනවා. අන්නේ ප්‍රවිෂ්ඨ කිරීමේ ශක්තිය ඊට හොඳට තිබෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ පුජ්‍යලයා පිළිබඳව අර වචන රාශියක් ප්‍රකාශ කළා ඔහු පිළිබඳ කිසියම් ඇගීමක් කරලා තියෙන පින්නතුනි. එතකොට ඊළඟට යම් කිසි අවස්ථාවකදී මේ පුද්ගලයා රාග දෝෂ මෝහ කියන මේවා තමා තුලින් ඉවත් කර ගැනීමට යම්වදු ක්‍රියාකලාපයක යෙදෙනවද රාග විනේ දෝෂ විනේ මෝහ විනේ කියලා ඒක පෙන්වන්න කරලා තියෙන්නේ රාගය නැති කර ගැනීමට දුරු කිරීමට, ද්වේෂය නැති කර ගැනීමට දුරු කිරීමට, මෝහය නැති කර ගැනීමට දුරු කර ගැනීමට මේ කුජලයා යම්මඳු ක්‍රියාකලාපයක් අනුගමනය කරනවද? ඒ අනුගමනය කරන ක්‍රියාකලාපයේ පිළිබඳ තමන්ගේ පවුලේ උදවියට, අසල්වැසියන්ට, ගමේ උදවියට, නෑහිත මිතුරන්ට කරුණු පැහැදිලි කරලා දීලා එයා උත්සාහයක් ගන්නවා මම මේ වැඩේ මේ මේ විදිහට කරනවා. ඒ නිසා මා තුළ දැන් මේ රාගික සිතුවිලි පහළ වීම හුඟාක් දැන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ද්වේෂ සහගත තරහව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි සිතුවිලි පහළ වෙලා ඒවා ක්‍රියාවට නැගීමට ඉදිරිපත් වීමේ ගති ලක්ෂණ මානකින් දැන් හුඟා තුරන් වෙලා තියෙනවා. ඒ වගේම මුලාව කියන එක හරියට සත්‍යය මොකද්ද කියලා සොයා බලන්නේ නැතුව මුලා වෙලා ක්‍රියා කරන එකත් මම සෑහෙන දුරට ධර්මානුකූලව කල්පනා කරලා ක්‍රියාවට නගලා එහි යම් ප්‍රමාණයකට හොඳ ප්‍රතිඵල ලබලා තිබෙනවා. ඒ නිසා ඔබ මේ මගේ වැඩපිළිවෙලට එකතු වෙන්න. එකතු වෙලා ඔබත් මේ වැඩපිළිවෙලට අනුව කටයුතු කරන්න උත්සාහ කරන්න ඔබටත් එතකොට මෙලෝ වශයෙන් ලොකු දියුණුවක් ලබන්න පුළුවන්කම තියෙනවා. පරලෝ වශයෙන් ලොකු දියුණුවක් ලබන්න පුළුවන්කම තියෙනවා කියලා හිටන් ඒ පුජ්‍යලයා අර බාහිර පුජ්‍යලයා හෝ පිරිසක් තමන්ගේ පැත්තට නතු කර ගැනීමට ඒ සුමගට යොමු කිරීමට එයා උනන්දු වෙනවා. අන්න ඒක තමයි එතන මේ හතරවෙනි කුජලයාගේ තියෙන විශේෂය. අත්ථිතාච පටිපන්නෝ පරහිතාච පටිපන්නෝ කියන හතරවෙනි කුජලයාගේ ලක්ෂණ ඒකයි. තමන් විතරක් ඒ தත්ත්වයටපත් වෙන්නේ නැතුව අනිත් අයටත් ඒ උසස් தත්ත්වයටපත් වීමට මඟ පෙන්වීම මේ හතරවෙනි කුජලයාගෙන් සිද්ධ වෙනවා. එහෙමනම් පින්වත්නි, එතකොට මේ පුද්ගලයන් හතර දෙනා ගත්තාම පළවෙනි පුද්ගලයා කිසිම වැඩකට නැති පුද්ගලයේ චරිතයක් හැටියට තමයි අර චවාලාත උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නම් පෙන්වුම් කරන්න උත්සාහ කළේ සොහොන් පෙනෙල්ල කිසිම තැනක මොනම දෙයකට වැඩකටවත් ගන්න නැති පිළිකුල් සහගත ලීක බැලක් බවට පත් වෙනවා අන්න ඒ වාගේ අර තමන්ගේ යහපතටත් අනුන්ගේ යහපතටත් ක්‍රියා නොකරන තැනත්තා වැඩ කරන පුජ්‍යලයක් හැටියට සමාජයේ විසින් සලකනවා සලකලා ඒ තැනත්තාව සමාජයෙන් කොන් කරනවා හැබැයි බුදුදහමෙන් මේ මෙතන මේ පුජ්‍යල වර්ගීකරණය එහෙම සඳහන් කළාට ඒ පුජ්‍යලයාව එහෙම අත්හැරලම තැබිය යුතු නෑ කියන අදහසත් බුදුදහම තුළ තියෙනවා ඒ ඒ තැනත්තාට කරුණාකාරණා කියලා එයා යහමකට ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. නමුත් එහෙම උත්සාහවත් වෙලත් ඇතැම් විට ඇතැම් පුජ්‍යලෝ ඉන්නවා හරිමඟට ගන්න බැරි වෙන. ඉතින් එහෙම චරිත බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණු බව මේ පින්නතුන් දන්නවා. දැන් ජේතවනාරාමයේ අසලම හිටපු චුන්දසෝකරයන් පේනවනේ. ඒ වගේම දේවදත්ත එහෙම ගත්තාම එහෙම චරිත තියෙනවා. මොන විදිහට කරුණු කීවත් හොඳට පැත්තට ගන්න බැරියයි. නමුත් හොඳ පැත්තට ගන්න පුළුවන් අය ඉන්නවා. ඒ අයට කරුණු කාරණා ඒ අවස්ථාවලදී පැහැදිලි කරලා දීලා තමන් ආදර්ශමත් පුද්ගලෙන් බාටපත් වෙලා අන් අය තමා වෙත නතු කරගෙන එහෙම ගමන් කරවීමට උනන්දු වීම ඉතාමත්ම වටිනවා කියන එක තමයි මේ පුජ්‍යලයන් හතර දෙනාගෙන් බුදුරජාණන් වහන්සේ අපි ඉස්සා කරලා තියෙන්නේ. දැන් මේ හතර දෙනා ගත්තාම පළවෙනි පුජ්‍යලයා තමයි වැඩකට නැති සමාජයේට පිළිසරණක් නැති පුජ්‍යලෙක් බවට පත් වෙන්නේ අනිත් පුජ්‍යලයන් තුන්දෙනාම සමාජයේට කිසියම් යහපතක් කරන අය. පරහිතාය පටිපන්නෝ නේවත් හිතාය කියන කෙනත් සමාජයට කිසියම් යහපතක් කරනවා. අත්හිතාය පටිපන්නෝ පරහිතාය කියන කෙනත් තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන නිසා එයා දියුණු වෙලා ඒ පෙන්නමින් අනිත් අයට කිසියම් ආකාරයක මඟ පෙන්වීමක් කරනවා. හතරවෙනි පුද්ගලයා හැම අතින්ම හොඳ පුද්ගලයෙක් බවට පත් වෙලා මුළුමනින්ම සමාජීය වුණවට පත් වෙලා ඒහා සමානවම සමාජයත් ඒ වගේම පුද්ගලයොත් ඒ උසස් තත්ත්වය කරාගෙන යාමට උනන්දු වෙන්නේ බවට පත් වෙනවා. එහෙමනම් ඒ මේ පුද්ගලයන් හතර දෙනාගෙන් අපි උත්සාහ කළ යුත්තේ කිනම් පුද්ගලයා බවට පත් වෙන්නද අත්හිතාජ පටිපන්නෝ පරිහිතාජ පටිපන්නෝ කියන හතරවෙනි පුද්ගලයාගේ තත්වයටපත් වීමට තමයි අපි හැම කෙනෙක්ම උත්සාහ විය යුත්තේ. මොකද එතකොට අපි ආත්මාර්ථ සාධනයත් පරාර්ථ සාධනයත් කියන මේ දෙකම මැනවින් සිදු කරපු සිදු කරගත්තු පුජ්‍යලේ බවට තමන්ටපත් වීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම අපි හැම කෙනෙක්ම කිසියම් දවසකදී ලෝක ස්වභාවයේ අනුව සියලු සංස්කාර ධර්මයන් උරුමෙච්ච ස්වභාවය වූ මරණය කියන ධර්මතාවට මූණ දෙනවාමයි අනිවාර්යයෙන්ම අන්නේ මරණය කියන ධර්මතාවට මූණ දෙන අවස්ථාවට පත් වෙනකොට මේ හතරවෙනි කුජලයාට බොහොමත්ම හොඳට සනසිරිදායක මානසිකත්වයක් ඇතුව දෙවෙනිව උපදින්න ඕන භවය කොතනද කියන එක පවා තීරණය කරගෙන මිය යාමට හැකි කුජලයේ බාටපත් වෙනවා එයා සීක බල සද්ධා සීල සුතචාග පඤ්ඤා කියන සීක බල යම් ප්‍රමාණයකට දිනු කරගෙන හිටියා නම් එම අනිවාර්යෙන් දෙවෙනි භවය සුගති භූමියකට ඒතනත්තාට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා පින්නතුනි. ඉතින් ඒ නිසා අපි මේ චවාලාත සූත්‍රයේ ආදර්ශයට ගනිමින් චවාලාතයක් බවට පත් නොවේ ඉතිරි පුද්ගලයන් තුන්දෙනාගෙන් හතරවෙනි පුද්ගලයා බවට පත් වීමට තමයි උනන්දු වෙන්නේ. එසේ නොමැති නම් යටත් පිළිසෙන් දෙක තුන පුජ්‍යලයෙන් බාටපත් වීමටත් හොඳයි යම් ප්‍රමාණයකට ඒ හොඳක් තියනවා කියන එක මේ කියව කරුණ වලින් ඔබට පැහැදිලි වෙන්න ඇති. එහෙමනම් ධර්ම දේශනාව අවසන් කිරීමට කාලය ලැබිලා තිබෙනවා. අද ධර්ම දේශනාව ශ්‍රවණය කළ පින්නතුන් හැම දිනාටම දායකත්වයේ දරු පින්නතුන්ට සුසු පින්නතුන්ට හැම කෙනෙකුටම මේකින් ඒකාකාරව හේතු වාසනා වේවා නිවන් සැපින්ස උපනිෂේ සම්පන්න වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්බේ සත්තාජ භූතාජ හිතාජ අහිතාජ මේ අනුමෝදිත්වාය මම් පුඤ්ඤං බෝධයන්තෝ සිවම් පදං සම්බේ සත්තාජ භූතාජ හිතාජ අහිතාජ මේ අනුමෝදිත්වාය මම් පුඤ්ඤං බෝධයන්තෝ සිවම් පදං සම්බේ සත්තාජ භූතාජ හිතාජ අහිතාජ මේ අනුමෝදිත්වා ඉමම් පුඤ්ඤං බෝධයන්තු සිවම් පදං සියලු දෙනාට දෙවන් සරණයි. සාදු සාදු සාදු. අංගුත්තර නිකායේ චවහලාත සූත්‍රය ඇතුළෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පාත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ ඇකිරියගල දික්කොහු පිටිය විද්‍යා නිවාස පිරිවෙන් විහාරාධිපති විශ්‍රාමික ජේෂ්ඨ මහාචාර්ය මහෝපාද්‍යය අතිපූජ්‍ය ඇකිරියගල නන්ද සාමීන්ද්‍රයාණන් වහන්සේ උන්වහන්සේ